උතුම් දේ ලියවෝ ගෞරව සංප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන වැඩසටහනින් අපි වරින් වර කාව්‍ය සංග්‍රහ හඳුනා දෙනවා. ඒ වගේම කෙටි කතා සංග්‍රහ හඳුනා දෙනවා. විවිධ විෂයන් ගැන ලියවිච්ච මේ පොත්පත් අපි හඳුනා දෙනවා. ආධුනික ලේඛකයන්ගේ ලේඛිකාවන්ගේ ඒ වගේම ප්‍රවීණ අයගේ බේදයකින් තොරව අපි කෘතියේ තියෙන අගේ සලකලා හඳුන්වා දීමයි අපේ බලාපොරොත්තුව පරමාර්ථය. අදත් අපි ඔබට හඳුන්වා දෙනවා අලුතින් කාව්‍ය සංග්‍රහයක්. මේ කාව්‍ය සංග්‍රහය නම් කරලා තියෙන්නේ බින්කුන්ඩෝ යන නමින් තමයි. මේ කාව්‍ය සංග්‍රහය සම්පාදනය කරපු කිවිදිය මීට කලිනුත් උත්පත් කීපයක් පළ කළා අත්දැකීම් ලැබුණු ලේඛිකාවක්. ඇය මීට කලින් ළමා කතා කීපයක් ලියලා තියෙනවා. 2012 අපේ අත්තම්මයි ආච්චිම්මයි කියලා ළමා කතාවක්. ඒක පුස්තකාල පොතක් හැටියට අනුමතිය ලැබිලා තියෙනවා. ඒ වකවානුවෙම ඒ හැර නිමිට අපේ සීයා නම් තවත් ළමා කතාවක් ලියලා තියෙනවා. ඒත් ඒ අවුරුද්දෙම ඒකත් අර වගේම පුස්තකාල පොතක් හැටියට අනුමත කරලා තියෙනවා. ඊට පස්සේ 2013 අප්පච්චි කියලා තවත් ළමා කතාවක් ඊළඟට 2013 ෙම මුකායි ආචි කියන තව ළමා කතාවක්. ඒ ළමා කතා දෙකත් පුස්තකාල පොත් හැටියට අනුමත වෙලා තියෙනවා. ඊට පස්ව කෙටි කතා සංග්‍රහයක් ඇයි විසින් ලියාපල කරලා තිනවා පතිනී කියලා 2012යි. ඉතින් මේ පොත් දිහා බැලුවාම අපිට හිතන්න පුළුවන් ඇයට ලේඛිකාවක් හැටියට යම්කිසි අත්දැකීම් කියන කෙනෙක් කියලා. මේ ලේඛිකාවගේ නම කේ පුඤ්ඤා බලගල්. පුඤ්ඤා පිටකින් ඔපෙරවදනට ඇවිල්ලා මම පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා පුණ්‍යයෙන් කැමති අහන්න ඔබද මේ ළමා කතා කීපයක් ලියලා තියෙනවා කෙටි කතා සංග්‍රහය පළ කරලා තියෙනවා වැඩිපුර ඔබේ ඒ ලේඛක හැකියාව පාවිච්චි වෙලා තියෙන්නේ ළමා කතා රචනයේට ඒ සියල්ලෙන්ම අපිට හිතා ගන්න පුළුවන් ඔබ ලේඛන කලාවට, කවියට, කෙටි කතාවට ලැබිකමක් තියෙන කෙනෙක්. කොහොමද තුන්ය මේ ආශා බීජය මේ ලේඛිකාවක් වෙන්න ඔබ තුල රෝපණය වුණේ කොයි කාලෙද? කුංචුන කාලෙද, ඉස්කෝල යන කාලෙද, කාගේ ආභාෂයක් ලැබීමෙන්ද, දෙමාපියන්ගෙන්ද, ගුරුවරුන්ගෙන්ද, එහෙම නැත්නම් කිසි දෙයක් නැතුව ඔබ තුලින්ම ආපු ආශාවකින් ඒක න පොඩ්ඩක් විස්තර කරනොත් ප්‍රයෝජනයි. ඇත්තටම මගේ අම්මා කවි ලියනවා. මට මතකයි අපේ පුංචි අයියා පොලිසියේ සේවය කරන කාලේ මේ දවස්වල 71 අම්මා ලියන්නේ පුංචි අයියාට කවියෙන් තමයි ලියුනේ. ඒකත් මගේ හිතේ තියෙනවා නිතරම අනිත් එක අපේ අර ගෙදර අපේ අප්පච්චි අපිත් හවසට හඳ පායලා කියන කාලෙට යසෝදරාවට එහි මේ ඒව කියවනවා. එළියේ ඉඳගෙන. හඳ නගා කියනවා. ඔව් හඳ නගා කියවනවා. ඒකත් මට බලපාන්න ඇති කියලා හිතනවා. අනිත් එක ඒ ඔය අපේ අප්පච්චි අම්මයි අපි අර පරිසරයත් එක්ක ගොඩක් ජීවත් වුණා. කියන්නේ මහවැලි ගඟේ සුන්දරත්වයේ මහියංගනේ මම මහියංගනේ විහාරය. ඔබ ඉපිදලා හැදුණු වැඩුණු මහියංගනේ. ඔව්. ඉතින් මේ හැම දෙයකම මම හිතනවා මේ කලාවට ලැබි දේවල් වුණා. ඒ වගේම ඒ කාලේ අපි පාසලේ උගන්වපු ගුරුවරු සිංහල සාහිත්‍ය න හරිම රසවත් විදිහට අපේ ජීවිතවලට ගන්න පුළුවන් විදිහට ආසාව වෙන විදිහට කියලා දුන්නා. ඉතින් ඒ නිසා මම ඉස්කෝලේ යන කාලෙම සාහිත්‍ය තරඟවලට ඉදිරිපත් කළා දෙනු ලැබලා තියෙනවා. අනිත් එකේ හිතට දුකක් වගේ දෙයක් ලැබුණම මම කවි ලිවීම ගොඩක් වෙලාවට කරනවා. ඒ කවුරු කියලා නෙමෙයි නිකම්ම ලියනවා. ඔබට හිතිලම කරනවා. දැන් ඒවට උපදෙස් දෙන්න කියලා දෙන්න ගුරුවරු හෝ ගුරුවරයන් එහෙම හිටියද පාසලේ? ඇත්තට පාසලේදී අර මං කිව්වේ තරගයට ඉදිරිපත් කරා මිසක් අනිත් ඒවා මං ලියලා නිකන් ළඟ තියාගන්නවා යාළුවන්ට දෙන්නනවා. ඒ ඕකේ මේ බින්කුන්ලෝ කියන එක එහෙම ගොඩක් හරන මං ලියපු කවි වගේ 2005 වගේ ඉන්නේ වගේ එක එක කාලයක ලියනෙම මං ඉතින් තියාගෙන ඉන්නවා එහෙම කාගෙන්වත් ඇහුවේ නැහැ. හැබැයි ওই මං සිංහල සාහිත්‍ය කරා උසස් පෙළට ඒ වගේම මගේ උපාධියට කරා සිංහල ඒවා තුලිනුත් මට ආභාෂයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. එහෙම නැතුව විශේෂයෙන් ගුරුවරයෙක් ගුරුවරියක් හිතේ නෑ ඔබට මේ උත්තේජනය දෙන්න මේ නිර්මාණකරණයට. එහෙම මතක් වෙන්නේ නෑ. නිර්මාණයට දුන්නේ නැහැ. නමුත් මම මේ කවි ලියලා පෙන්නුවා මගේ දරුවන්ගේ ගුරුවරයෙක් එච්.පී. ගුණරත්න කියලා. ඒ ඒ ගුරුවරයා ඇත්තටම මම උපාධිය කරේ මගේ දරුවනුත් ඇඩ්වාන්ස් ලෙවල් කරාට පස්සේ. ඊට පස්සේ මම ඒ ගුරුතුමාගෙන් තමයි මගේ උපාධියට සිංහල සාහිත්‍ය ඉගෙන ගත්තේ. ඉතුමගේ උත් මට දැනුමක් ආවා. ඒ වගේම ඉන්ද්‍රාණි ජයවර්ධන කියන ඉන්ද්‍රාණි පුෂ්පාණි ජයවර්ධන. අන්න එයාත් පහු කාලයක මගේ යාළුවෙක් වුණා. මම එයාටත් මම ওই කවි පොත ලියන්න ඉස්සෙල්ලා මගේ කවි කියවලා බැලුවා ආයේ රෝහිණී දිසානායි කියලා මම හෙදියක් වශයෙන් සේවය කරපු කෙනෙක්. ඉතින් ඒ එයත් හෙදියෙක් රෝහිණී දිසානායක. එයත් මගේ කවි කියවලා එයාට හොඳ දැනුමක් තියෙනවා. ඒත් ඒවට උණුසුම් මට කියලා දුන්නා මේ මෙහෙම වුණා නම් හොඳයි කියන්නේ. දැන් ඉන්ද්‍රාණී එහෙම ප්‍රසිද්ධ කෙනෙක් කියන්නේ නේද? ඒගේ ආශ්‍රයෙන් ඔබට මම හිතන්නේ ලොකු ආවේශයක් එන්නේ නැති. ඔව්. එයත් මගේ ඒව බලලා මේවා හොඳද නරකද කියන එක කියලා දුන්නා. හොඳයි දැන් කවි ලියන්නේ ඉස්සල්ලා ඔබ ළමා කතා කියලා තියෙනවානේ. මුලින්ම ළමා කතා ලියන්න පෙළඹුණේ ඇයි? දැන් ඇත්තටම මම හෙදියක් වශයෙන් සේවය කරලා විවාහ වුණාට පස්සේ රැකියාවෙන් අයින් වුණා. අයින් වුණාට පස්සේ මගේ මුළු කාලයම ගත වුණේ දරුවන් එක්කනේ. ඉතින් ඒ දරුවන් එක්ක ගත කරනකොට මට ඒ වගේ යම් යම් රසවත් සිද්ධීන් එන්න ඒවා හරියට හිතේ තිබිලා ඒවා මං දවසක ලියන්න ගත්තා ඒවා. දරුවන්ගේ අත්දැකීම්. ඔව් දරුවෝ සමහර ඔය මගේ අපේ අත්තම්මයි ආච්චි අම්මයි කියන එකේ එහෙම ඒ දිබස් බොහෝ දුරට මගේ දරුවෝම පාවිච්චි කරපේවා. එතකොට මේ මුඛයි කියන එකේත් ඇත මුඛයි කියලා කියන දමිල කාන්තාවක් හිටියා අපේ දරුවන්ට හරිම ආදරේ අපේ දරුවෝ සාදේ ඇගේ. ඇගේ අපේ දරුවනොත් අතර සම්බන්ධයි. අප්පච්චි කියන එක ඇත්තටම කියනවා නම් මගේ ජීවිත මගේ පොඩි කාලේ මගේ අප්පච්චිත් එක්ක ගත කරපු ජීවිතය ගැන. එන්නේ ඒ තුලින් තමයි මම ළමා කද්දා මුලින්ම ලියන්න පටන් ගත්තේ. ඔව් දැන් අනිත් එක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ කාලේ. ඒක ප්‍රශ්නයක් නෙමේ අත වශයෙන් සමහරුන්ගේ මතයක් තියෙනවා. උන්යා ළමා කතා, ළමා කවි ලියන එක බොහොම ලේසියි කියලා. එහෙම සමහරුන්ගේ තියෙනවා මේ අදහසක් මොකද මේ ඒ නිසාම කොදෙනෙක් පෙළඹෙනවා ළමාගත ඉක්මනට මේ ලියලා පළ කරන්න. ඒ කතාව ගැන ඔබ හිතන්නේ මොකද්ද? ළමා කතා ලියන්න, ළමා කවි ලියන්න ලේසිද? ඇත්තටම මේ ඒක ගැන අර සාජ දක්ෂතාවයක් නැත්නම් හෝ මම මනෝවිද්‍යා උපදේශිකාවක්. එතකොට මම ළමින්ගේ මනස ගැන ටිකක් දන්නවා. ඉතින් අර සමහර කතා තියෙනවා මට මතකයි මම එක දවසක් යනකොට ගත්තා. ඒකේ අන්තිමට ඒ කතාවේ කියන්නේ ඒ දරුවා සිය දිවිහානි කරගත්තයි කියන මේ පොඩි ළමයින්ට ලියපු කතා. එන්නේ එහෙම පහසෙන් අර පිටු ගානක් ලියලා මේව කරන්න ගිහිල්ලා සමහර වෙලාවට දරුවන්ට හානියක් වෙන ඒවත් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම උගත්කම නැතුව වුණත් දරුවන්ගේ මනසට දරුවන්ගේ අත්දැකීම් විඳලා හොඳට සාර්ථකව ලියන්න පුළුවන් ඒවත් තියෙනවා. දැන් බලන්න ඔබ ඒ සඳහන් කරපු කාරණේ උදා ළමයෙකුට දුන්න පොතක ශ්‍රීදිවි නසා ගැනීම ගැන ලියලා තියෙනවා කියන්නේ ඒක අති භයානකයි නේද? ඔව් ඒ වගේ අවස්ථාවලුත් තියෙනවා මේ මට හිතෙනවා ඒ වගේ දරුවන් ගැන ලියන ඒවා මේව කරනකොට ඒ ගැන පොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ සහ ඒවා වෙළඳ පොළට දානකොට ඒක ගැන ප්‍රමිතියක් තිබ්බනම් හොඳයි කියන එක. ඒ කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක වගකීමෙන් කරන්න ඕන වැඩක් නේද? ළමා කතා ලියන්නේ නැතුව ලස්සනට පින්තූර ටිකක් ඇඳලා පාට පාට <laughs> අලංකාර විදිහට මේ ඒක අසුගස්සන එක නෙමෙයි <laughs> ප්‍රධාන දේ. ඒක වැඩක්. දැන් ඔබ කෙටි කතා ලියලා තියෙනවා නේ? ඒ කෙටි කතා ලියුනේ කොහොමද? කෙටි කතාවත් අර එහෙම කිව්වා වගේම මගේ ওই හිතට යම්කිසි අදහසක් ආවම මම ලියන පුරුද්දක් තිබ්බ පොඩි කාලේ ඉඳලම. මගේ අර නර්සින් කියන්නේ හෙදියක් වශයෙන් මම ලැබපු අත්දැකීම් මනෝවිද්‍යා උපදේශකාවක් වශයෙන් ලැබපු අත්දැකීම් අරගෙන මම විтин විට ලියන්න ගත්තා ඒ ආස්ව කතා. ඒ තුලින් තමයි ඒ පතිනිය කියන කෙටි කතා සංග්‍රහය එළිවෙන්නේ. ඒවට ඒ ළම ඔබේ ළමා පොත්වලට කෙටි කතා පොතට එහෙම ඒ පළවෙනි කාලේ ලැබිච්ච ප්‍රතිචාර කොහොමද? ගොඩක් අය කියනවා මේ ඒ ළමා කතා කියවනකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ළමා කාලය කියලා දැනෙනවා කියලා. දැන් ඇත්තටම මගේ දරුවන්ට විතරක් ඒක සීමා වෙලා නැහැ කියන එක ඒකට තේරුණා. මේ අත්දැකීම පොදුයි කියන එක. විශේෂයෙන් දැන් දැන් මගේ ළමා කාලේ මගේ දරුවොත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝත් එක්ක ඒ කියන්නේ ගලනේ සීයලා ආච්චිලා අනන්දමලා මමලා ඒ වගේ විසිරුණ පසුබිමක් තුල අපි දරුවන්ට අත්දැකීම් දුන්නා. ඒවා ලැබපු අය ගොඩක් ඉන්නවා සාම. සමහර ළමයින්ට ඇත්තටම දැන් එහෙම නැහැ. නමුත් ලැබපු අය ඉන්නවා. ඉතින් එයාලා කියනවා ඒක කියනකොට එයාගේ කතාව කියලා ඉගලන්ට දැන්නයි කියන එක කියනවා. හොඳයි. දැන් ඔබගේ මේ පළවෙනි කාව්‍ය සංග්‍රහය නේද? මීට කලින් කවි රුතු වල පළ කරලා නැහැ නේ. දැන් මේකේ මම කැමති අපේ පෙරවදන අසන්නන්ට අහගන්න ඔබේ බින්කුම්ලෝ කාව්‍ය සංග්‍රහයෙන් එක කවියක් ඉදිරිපත් කරන්න. මේක කියනවා කවියක් උමකටද වෙනස් තරු කියන නමින් කවියක්. මෙහෙමයි උන්න ලියලා තියෙන්නේ කවිය. තජ්මහලක් කරවන්න මගේ හද මාමිය යන්න කලින් හිරුසඳු වෙන්න මගේ ලොව කුමටද වෙනත් තරු. හුලුවත්තක්ද ඔබ මට ගණඳුරු මකුණු බැරි. ඒ දණ්ඩක්ද මගේ මඟ එගොඩට යන්න බැරි. හිස්කොලයක්ද මගේ අත පදවැල් ගොතුණු පෙරි තේරවිලි කවියක්ද ඔබ මට කිසිදා පසිඳන්න පෙරි ඒ ඒක කවියක් පුණ්‍යගේ මේ පොතින් උපුටාගෙන මම ඔබට කිව්වේ තව කවියක් තියෙනවා ඇලියපු යන්න කියලා තමයි මේ කවියට මාතෘකාව යොදලා තියෙන්නේ මෙහෙමයි කවිය නුඹ යන්න ඉතින් නුඹ යන්න ආපසු නොවලාම යන්න නුඹ යන්න ගව් ගණන් යන්න යන්න නුඹ යන්න කඳුලක් නොසලාම ඉතින් නුඹ යන්න එපා යලි හැරෙන්න පෙර මගම යන්න පහන් තරුවක් සොයා යන්න නුඹ යන්න එහෙමයි යන්න කියන කවිය ලියලා තියෙන්නේ දැන් මේ කවි දෙක ඔබ අහගෙන හිටියාම ඔබට හැඟෙනවා ඇති බොහොම කෙටි කවි දෙකක්. ඇයි කොහොමද ඒ කවි චින්තාව ඒ කවි හැඟීම ප්‍රකාශ කරන්නේ බොහොම සියුම් විදිහට වදන් යොදමි. අප තුල භාවික අත්දැකීමක් ජනනය කරන්නේ කොහොමද මේ මේ කුංචි කවිවල මේ වදන් විස්කම් දක්වමින් ඒවා පිළිබඳව ඔබට අදහසක් ඇති වෙන්නේ නැති. අපි ඒ ගැන කතා කරමු පුණ්‍යයක. පුණ්‍ය දැන් මේ ඔබ කිවිලියත් මම කැමති ඔබ පැහැදිලි කරනවා නම් කොහොමද ඔබ ලබන අත්දැකීමක් ඔබේ යකින් කවියකට පෙරලෙන්නේ. ඒ ගැන මේ අත්දැකීම කිව්ව ප්‍රයෝජනයි. ඒක කොහොමද කියලා කියන්නේ මම දැන් සමහරවිට ඔය අපි ගිහිල්ලා ওই සුපර් මාකට් වලින් එහෙම බඩු ගන්නවනේ. ඒ වගේ දිග සමහර වෙලාවට එනවා බිල්. ඕවා එහෙම තියාගෙන සමහරවිට මට ලියන්න ඕනි කියලා හිතුනම යන්නේ කොහෙද කොතන යනවා වුණත් මම ඒව ලියනවා. ඒ හිතට හැඟීමක් ආපුහම. ඔව්. ඒම ටික ලියන දැන් සමහර වෙලාවට ඒම ගොඩක් විවේකව ලියන්න බැරි නම් මුලින් ආපු පද දෙක තුන ලියාගෙන ඊට පස්සේ ඒක ගුණ පුණ කරනවා. අන්න එහෙම තමයි ඒක වෙන්නේ. අපිම ලබන අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ අපි අපි විඳලා ලබන ඒවා. එතකොට අනුන් ලබන අත්දැකීම් අපිට බලලා දැකලා එහෙම නැත්නම් අහලා ඒවා අපේ අත්දැකීම් කරගෙන අපිට නිර්මාණයකදී ඒක යොදා ගන්න පුළුවන්. පොතක් පතක් කියෝලා ඒ පොත්පත් වලින් අපි ලබන අත්දැකීම් අපිට නිර්මාණයකට භවිතයට ගත හැකියි. දැන් ඔබ ලියන කියන දේවල් විශේෂයෙන් කවි කවි ලිවීමේදී කුමන ආකාරයේ අත්දැකීම්ද ඔබ පාදක කරගන්න ඔබේ නිර්මාණවලට. ඒක ඇත්තටම පොදුවේ මෙහෙම කියලා කියන්න බෑ. අපි අර collective mind කියලා තියෙනවා එක එක හැමදේම එකතු වෙලා තියෙනවා. නමුත් ඒක සමහර අපිට තියෙන ඒවා අපි දන්නේ නැති පැති විඥානයේ තියෙනවා. නමුත් යම් කිසි දෙයක් දැක්කම හෝ මොකක් හරි සිතුවිල්ලක් આવොත් අර ඒවා එනවා කියන එක තමයි මට හිතෙන්නේ. එහෙම වෙලාවට දැනෙනවා මේ ලියන්න ඕන කියලා උඩට ලියනවා. ඔව් ඒකෙන් පේන්නේ අපිට නොලියා ඉන්න බැරි කමක් එන්න ඕනේ නේද? ඔව්. එහෙම ඒකේ මොකක් හරි දැක්ම ලියන්න ඕනේ කියලා ඒක තමයි මම කිව්වේ අර ටක් ගාලා එහෙම වුණොත් ලියා ගන්නවයි කියන එක. ඔව් ඒක අපිට නිකන් මේ මේ බොහොම උත්සාහයෙන් වෑයම් කරගෙන දඟලගෙන එහෙම ලියන්න පුළුවන් හොතන. නමුත් අර ඉබේම හැඟීමක් එන්න පුළුවන් මේක ලියන්න ඕනේ කියලා නේ. නොගිය ඉන්න බැරි වගේ තත්ත්වයක් එනවා. ඔය මොනාරි ගහලා තියාගන්න. එතකොට තමයි මේ ලියන්න පෙළඹෙන්නේ නේද? දැන් එහෙම කවියක් ලියනකොට අපේ හැඟීමක් හරි අදහසක් හරි මතයක් හරි මොකක් හරි ප්‍රකාශ කිරීමනේ කරන්නේ. දැන් ප්‍රකාශ කිරීමට අපිට අවශ්‍ය වෙන භාෂාව. ආශාවෙන් කියාගන්න ඕනේ. කවියක් ලිවීමේදී ඔබ භාෂාව පාවිච්චි කරනකොට දැන් කෙටි කතාවක් ලිවීමේදී භාෂාව අවශ්‍ය වෙනවා. භාෂාව අපි ප්‍රයෝගික කරගන්නවා. ළමා කතාවක් ලියුවත් එහෙමයි. දැන් වර්ග තුනක්නේ. ළමා කතා, කෙටි කතා, කවි වර්ග තුනක්. දැන් භාෂා භාවිතයේදී කෙටි කතාවේදී උපාවිච්චි කරන විදිහයි භාෂාව. ළමා කතාවේදී පාවිච්චි කරන විදිහයි කවියේ පාවිච්චි කරන විදිහයි ගත්තාම තුලනාත්මක සංසන්දනාත්මකව ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඔබේ කල්පනාවේ හැටියට දැන් ඇත්තටම මම ගොඩක් වෙලාවට කැමති නිකන් පොදු ජනතාවගේ අතර තියෙන සාමාන්‍ය වැඩි හරබර නැති ඒවා තමයි පාවිච්චි කරන්න කැමති ඒ සරල බසින් ලොකු අදහසක් දෙන්න තමයි මම උත්සාහ කරනවා නෙවෙයි මගේ ඒවා කියවල බලනකොට මට දැනෙන්නේ දැන් ඔය සමහර කවි කියවනකොට මම කිව්ව පුෂ්පා ඉන්ද්‍රාණි කොස්සානි ඊට ගුණතිලක සර් එහෙම මේ වාට මෙතන මේ අදහස ආවනම් හොඳයි නේද කියලා කිව්වට ඒක මට ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම ඒව තියෙනවා දැන් මේ එයාලගේ පැත්තෙන් එක හරි. ඒක ගොඩක් කලාවට මට හිතෙන එක විද්වත් වැඩි කියලා. එහෙම අවස්ථාවලදී මම ඒවා දැන්නේ නැහැ. මට ඇත්තටම මේ විද්වත් ගතියට වඩා ඕන කරන්නේ කියවන කෙනාට ඒක සැහැල්ලුවෙන් සහ මේ උත්සාහයකින් තොරව අවබෝධ කරගන්න. එතකොට සමහර විට මේකෙන් මම හිතනවා ඒකේ හානියක් නැහැ කියලා. ඊට වඩා සුදුසු වචන තියෙන්න පුළුවන්. නමුත් මම ලියාගෙන යනකොට මට හිතෙන්නේ මේක තමයි. දැන් ඒක ඉසබුවක් කියන වචනේ. මම කියන එක ඉසබුවක් කියන එක මට හිතුණා ඉස්පාසුවක්. ඉස්පාසුවක් නෑ අම්මේ බෝ සමිදු වැඳ ගන්න කියන එක තමයි මගේ ඔල. ඉසබුවක් නෑ අම්මේ කියන එක මට යෝජනා කරා. ස්පාසුවක් කියන්නේ මට හිතුණා නෑ එහෙම නෙවෙයි. අපි අර ගමේ ගොනේ එහෙම ස්පාසුවක් නෑ අනේ වැඩ කරගන්න කියනවා වගේ එකක් නේ. රයිසබුවක් කියලා කිව්වොත් මේක සමහර කොටසකට විතරයි යන්නේ කියලා. ඉන්නේ ඒ වගේ තමයි මම අර භාෂාව පාවිච්චි කිරීමේදී දැනගත්තා වුණාට මම උපාධි කරනකොටත් දැනගත්තා ඒ භාෂාවට වඩා එදිනෙදා සමාජයේ භාවිතා කරන කෙලින් කියවලා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් හදවතට දැනෙන වගේ වචන තමයි මගේ තුලින් එන්නේ. මං කියන්නේ නැහැ මං ඒක <laughs> හිතලා කරනවා කියලා. එහෙම එන්නේ සහ මම ඒක වෙනස් කරගන්න කැමති නෑ. ඔව්. දැන් ඔබ ප්‍රකාශ කරන්නේ මිනිසුන්ට මේ කවිය කියවුවහම වචනවල තීරුම් හොය හොය මේ මහන්සි වෙන්නේ නැතුව වහා දැනෙන්න ඕනේ. ඒ ඔබ කියන හැඟීම වහා දැනෙන්න ඕනේ. ඒකට පහසු වෙන ආකාරයටයි වදන් යොදන්න ඕනේ කියන මතය තමයි ඔබ කියන්නේ. ඔව් යොදන්න එක තමයි මම කැමති. හැබැයි ඒ සරල බසින් ප්‍රබල අරුතක් දෙන්න තමයි මම දැන් ඔකේ තියෙනවා කැඩපත කියලා. කැඩපත කෙනෙක් ඒක කියන්නේ මාව රැවට්ටුවද වසර ගණනකට පෙර ඔබම මට පෙන්නූ මගේම මේ පිළිරුවද කියන වගේ කියන්නේ ඒකෙන් අර ලොකු ගැඹුරක් තියෙනවා ඔව් කඩබත සොරා ගත්තාද ඔබ ඔබම මට පෙන්නූ මගේ ඒ රූබර පිළිබිඹුව ඒ කියන්නේ ඒකේ අර එහෙම ඉතර ලොකු ලොකු වචන දැම්මේ නැහැ නමුත් ලොකු අර්ථයක් දුන්නා කියලා මට හිතෙනවා එන්න එහෙම තමයි මම කැමති ඔව් නෑ ඔබ කියන කාරණේ මට පැහැදිලි. දැන් ඔබ කියන්නේ මේ පඬිත වචන <laughs> දැමීම මේ කවියට අනුචිතයි. නෑ මට මගේ මම කැමති නැහැ. වෙන අයට දැන් ඒ සමහර අයට මේක නිකන් බොහොම ටිකක් ලාබාල පොතක් වගේ කියලා හිතෙන්න පුළුවන් මොකද පඬිත වචන නැති නිසා. එහෙමත් කොටසක් ඉන්නවනේ. එයාලට නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ එහෙම නැතුව දැන් මේ පන්විතේ බලනවා නම් අපිට විද්වත් භාෂාවෙන් ලියපු පැරණි සාහිත්‍ය අරවා මේවා දැනගන්න පුළුවන්. මම ඇත්තටම මේකේ ලොකු පණිවිඩ දෙනවා සමාජයට. ඒ පණිවිඩ දෙන්නේ සමාජයේ මම දෙන පණිවිඩේ ග්‍රහණය කරගන්න ඕනනේ. ඔහුන් දෙන ඒක ග්‍රහණය කරගන්න නම් ඔහුන්ට උචිත බසක් දන්න ඕන කියන එක හිතෙන්ද ඇති ඇතුලේ කියනවා ඇති ඒක නිසා උනේ හිතෙන්ද ඇති. නෑ ඒ ඒ වචනේ වැදගත්. දැන් උචිත බසක්. ඒ උචිත බස කියන එක තමයි ඊටාම වැදගත්. ඒ කියන්නේ දැන් ඔබ කවියක් ලියනකොට ඔබ තුල තියෙන හැඟීම ඔබ ඔබ ප්‍රකාශ කරන්න උත්සාහ කරන හැඟීම කියන්න සුදුසු වචනේ තමයි එතනට දාන්න ඕනේ. ඒක පඬිතද සරලද සාමාන්‍ය ව්‍යවහාර භාෂාවද ඒ මොන භාෂාව වුණත් ඔබගේ හැඟීම කියන්න එතනට සුදුසු වචනේ තමයි දාන්න අන්න ඒක තමයි මම හිතන්නේ නිවැරදි. ඒ ඔබ කියන්නේ මම කැමති නැහැ අර වගේ වචන දාන්න කියලා ඔබට සුදුසුයි කියලා හිතන වචන තමයි ඔබ පාවිච්චි කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ඔබට සුදුසු වෙන වචන වලටත් වැඩිය කියන්න ඕනේ ඒ කවියට සුදුසු වචනේ පාවිච්චි කරන්න ඕනේ කියන එකයි මම හිතන්නේ නිරවුල්ව කියනවා නම් මේ කියෙන්නේ. හොඳයි. දැන් ඔබ ආසල්ලියේ ඉඳලම කවි ලියලා තියෙනවානේ. අපේ පැරණි සාහිත්‍යයේ අධ්‍ය සාහිත්‍යය තියෙනවා අපිට කොහොම මේ 1500 ගානක විතර දිනු එක සාහිත්‍ය භාෂාවක් අපිට තියෙනවානේ. ඒ වගේම මේ කවි පොතුත් තියෙනවානේ පැරණි. ඒව ඒව පරිශීලනය කරලා තියෙනවද? ඔව් මගේ උපාධියට එහෙම මම පරිශීලනය කරලා. දැන් කෞසුලමන වගේ කාව්‍ය සංදේශ කාව්‍ය. අපේ අනිත් එක මේ උසස් පෙළට එහෙම නිර්දේශ ඒවා තියෙනවනේ. ඔව් ඒ පුරාතන ඒවා තියෙනවා නූතන ඒවා තියෙනවා නේ. ඔව්. දැන් මේ පුරාතන කවි නූතන කවි ගැන කොහොමද කල්පනා කරන්නේ? ඒ හැම එකකම හොඳ සහ රසවින්දනාත්මක සහ හැම දෙයකම ගොඩක් වෙලාවට ඉස්සර ඒ වගේ ගත යුතු දෙයක් තියෙනවා කියන එක තමයි කියන්නේ. මොන භාෂාවකින් කිව්වත් ඒ හැම එකකින්ම කියවන කෙනාට ගන්න පුළුවන් දේවල් අර්ථවත් විදිහට දීලා තියෙනවා කියන එක තමයි. ඔව් අනිත් එක දැන් අපිට කවියකින් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා රසයක් ලැබෙනවා ඒ වගේම ඒක අපිට මේ එක විදිහක අලුත් ආලෝකයක් විහිදෙන අත්දැකීමකුත් වෙන්න ඕනනේ නිකම්ම කමියක් කියලා ඒක මේ ඒ වෙලාවට හොඳයි කියලා හිතිලා ඒක ඉවර වුණොත් වැඩක් නැහැ නේ. ඔව් වචන ලස්සන වුණාට ඒකෙන් ගත යුත්තක් නැත්නම් ඒක වැඩක් නැහැ. අන්න ඒකයි. ඒ කියන්නේ නැවත නැවත අපිට මේක මේ මනසේ රැව් පිළිරැව් දෙන අත්දැකීමක් කරන්න පුළුවන් මේ ආස්වාදයක් දෙනවා නම් කාව්‍යමය අත්දැකීමක් දෙනවා නම් තමයි ඒකේ මේ වටිනකමක් තියෙන්නේ. දැන් ඉදිරියේදී ඔබගේ සැලසුම් මොනවද පොත්පත් ප්‍රකාශයටපත් කරන්න එහෙම? දැන් මම මේ කැලණි විශ්වවිද්‍යාලයෙන් කරන පශ්චාත් උපාධියක් තියෙනවා බෞද්ධ ආයුර්වේද මනෝ විද්‍යා උපදේශනයේ ශාස්ත්‍රපතියෙක්. මම ඒක දැන් කරනවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා බෞද්ධ දර්ශනයත් මනෝ විද්‍යා උපදේශන සම්බන්ධව පොතක් කරන්න. ඒ අතරතුර මගේ ඔළුවේ තියෙනවා යෝන් නව කතාවකට වස්තු පීජයකුත් ළමා කතාවකටත් වැඩි තියෙන්නේ මේවා මේ ගොඩක් මම මගේ සල්ලි වලින්ම තමයි මේ මුද්‍රණය කරන්නේ ප්‍රකාශකයන්ට දෙන්නේ නැහැ නැහැ එතකොට ගොඩක් වෙලාවට කඩවල් වලට ගිහිල්ලා දැම්මම ඒගොල්ලන් විකුණුණා කියන හැබැයි සල්ලි දෙන්නේ නැහැ. අපි පස්සේ යන්න ඕන. සමහර අයගේ විකිණිලා නැහැ කියනවා. එහෙමනම් ඒවා ආපහු දෙන්න කිව්වම පොත් දෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට ඒ අතින් ඒ අර ආත්ම තෘප්තියක් සහ සමාජයක සමහර වෙලාවට මේ වගේ මෙහෙවරක් වෙනවා. ආ නමුත් ඒව දැන් අර ගියේ ආදායම පියව ගන්න එහෙම වගේ කරගන්න හරි. අනේ එහෙමත් මේ කරගන්න පුළුවන් නම් සැනසුණ හැකි නේද? ඔව්. ඉතින් ඒ වුණත් අර ආත්ම සුඛය සඳහා ලියන්න බලාපොරොත්තු වෙනවා. අර දෙකට මම ටිකක් කල් තියෙනවා. ඉතින් ඉස්සර මම හිතනවා මගේ අතින් මේ මගේ මේ ශාස්ත්‍රපති භාගය කරාට පස්සේ පොතක් ලියවෙන්න පුළුවන් කියලා. ඔව්. අපි මේ ඒ ඔබගේ ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි පෙරවදන වැඩසටහනින් ඔබට හඳුන්වා දුන්නේ කී පුණ්‍ය බලගල්ල කිමිලියගේ බින්කුණ්ඩෝ කියන කාව්‍ය සංග්‍රහය. ඒ කාව්‍ය සංග්‍රහය ගැන කතා කරන්න පෙරවදනට පැමිණීම ගැන කී පුණ්‍ය බලගල්ල කිමිලියට අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා. තව තවත් ඔබ අතින් අලුත් කවි පොත් බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. අටිගත කළේ පියුමි එදිරිසිංහ. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය. Thank you.